ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගණිමුල්ල ආනන්ද බෝධි ධර්මායතන අධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමනරත්න ස්වාමීන් වහන්සේ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 නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති යං දූවනං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරමුංචන්ති ජරා ධම්මා සත්තා ජරාය පරිමුංචන්ති මරණ ධම්මා සත්තා මරණේන පරිමුඤ්ඤන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස ධම්මා සත්තා සූක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසයි පරිමුංචන්ති සම්මාදිට්ඨිකස්ස භික්ඛවේ මිච්ඡාදිට්ඨි නිද්දෝතා හෝති යේච මිච්ඡා මිච්ඡා දිට්ඨි පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවಂತಿ තේචස්ස නිද්දෝතා හොಂತಿ සාද සාද බණාන් සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි මාත්‍රුකා කරන්ට යෙදුනේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු අංගුත්තර නිකායේ ඇතුළත්ව තිබෙන දෝන සූත්‍ර දේශනාවෙන් කොටසක්. ඒ අංගුත්තර නිකායේ දසක නිපාතේ ඇතුළත් වෙලා තිබෙන මේ දෝන සූත්‍රය දිගත් නොවන කෙටිත් නොවන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රයක් ඒ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ සංසාර දුකින් නිදහස් වීමට උවමනා කරන මාර්ගයමයි. බුදුරජාණන් වහන්සේගේ සූවසූ දහසක් ධර්මස්කන්ධය සෑම දේශනාවකින්ම උන්වහන්සේ බලාපොරොත්තු වුණේ ලෝක සත්‍යය සංසාර දුකින් නිදහස් කරන්ට මාර්ගය සලස්වා දෙන්න. ඒ නිසා මම හිතනවා මේ දෝන සූත්‍රය අපිට ලැබිච්ච කාල වේලාව අනුව පුළුවන් ප්‍රමාණයක් සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡා කිරීමේදී සමහර විට අපිට දීර්ඝව සමහර කාරණා සාකච්ඡා කරන්නට අපිට ලැබෙන්නේ නැහැ. නමුත් යෝනිසෝ මනසිකාරෙන් යුක්තව සාවධානව මේ දේශනාවට ඇහුම්කම් දුන්නොත් පින්වත්නි යම් කිසි අදහසක් අපිට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න අවස්ථාවක විශාල වශයෙන් දක්ෂින ප්‍රදේශයේට පිරිස ගමන් කරනෝ දැකලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කරනවා මහණෙනි මේ යන ජනතාව දක්ෂින දේශේ පවත්වන දෝවන උත්සවයකට සහභාගී වීමට තමයි මේ පිරිස යන්නේ කියලා බුදුහාමුදුරෝ සාකච්ඡාව භික්ෂුන් වහන්සේ අතර ඇති කළා. පින්වත්නි මේ දෝවන කියලා කියන්නේ ජලයෙන් පිරිසිදු වීම කියන අදහස. මේ දෝවන උත්සවයේදී බොහෝ පිරිස බලාපොරොත්තු වෙන්නේ නොයෙකුත් ආකාරයෙන් ආහාර පාන ප්‍රණීත වශයෙන් හරිගස්සලා උත්සවාකාරයෙන් සංවිධානය කරලා ගංගාදීන් ශාරීරික ස්නානය කරලා පිරිසුදු වීමේ පිරිසුදු වීමේ කියලා යැත්තන් බලාපොරොත්තු වෙන ආගමික වශයෙන් පෞසෝදා හැරීම. එතකොට බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේට දේශනා කරනෝ මහණෙනි මේ ක්‍රමය මේ දෝවන ක්‍රමය ජලයෙන් පිරිසුදු කරලා පෞසෝදා හැරීමට නොයෙකුත් ආකාරයෙන් සලුපිලි ඇඳගෙන මල් මාලා පැලඳගෙන ඒ වගේම නොයෙකුත් ආහාර පාන විවිධාදී දේවල් හරිගස්සගෙන මේ උත්සවාකාරයෙන් මේවා සිද්ධ කළත් මහණෙනි මේක මේ අයගේ සැප පිණිස සාන්තිය පිණිස දුකෙන් එතර වීම පිණිස හේතු වෙන දෙයක් නොවේ. තමන් වහන්සේ තමන් වහන්සේ ලෝකයාට දේශනා කරනවය මේ දෝවන ක්‍රමයක් පිරිසුදු වීමේ ක්‍රමයක් ඒක ආර්ය විනය හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා ඒ දෝවන ක්‍රමය එතකොට මේ සූත්‍රයේ පින්වත්නි මේ පිරිස මේ සම්මත වශයෙන් කරන මේ කෙලෙස් මල සෝදා හැරීමේ උත්සවය පිළිබඳ බුදුහාමුදුරෝ සඳහන් කළේ පුතුජන සත්‍යයන්ගේ අනුවණකම නිසා නැවත නැවත සංසාරයේ නොයෙකුත් බාධා ඇති කර ගනිමින් සංසාරයේ නිමග්න වීමට හේතු වෙන දේවල්ම මිස මේවයින් කිසි විටකවත් සැනසීමක් ලබන්නට බැරි කියන එක බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ ආරම්භ කරනකොටම දේශනා කළා. කතමංච තං භික්ඛවේ අරියං දෝවනං යං දෝවනං ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා මහණෙනි කුමත්ත මේ ආර්ය විනය උගන්වන දෝවණය එහෙම නැත්නම් පිරිසුදු වීම පවිත්‍ර වීම මොකද්ද කියලා දේශනා කරනවා. මේ පවිත්‍ර වීම ඒකාන්ත නිබ්බිදාය ඒකාන්ත කොටම කලකිරීම පිණිස මේ දුක් සහිත දෙයින් අයින් වීම පිණිස හේතු වෙන ක්‍රමයක් විරාගාය නොඇලීම පිණිස හේතු වෙන දෙයක් නිරෝධාය නිවීම පිණිස හේතු වෙන දෙයක් මේ Nirodha කියන වචනේ පින්වත්නි අපි දන්නවා රෝධ කරනවා කියන එක තමයි Nirodha. අපි නිරන්තරයෙන්ම රෝධ කරනවා. රෝධ කරනවා කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන වලින් නැවත නැවත අරමුණු උපාදානය කරමින් අල්ලගන්න එක තමයි රෝධ කිරීම කියලා කියන්නේ. නිරෝධ කරනවා කියලා කියන්නේ ඒව තේරුම් අරගෙන ඒව අතහැරීම. උපසමාය උපසමාය කියලා කිව්වේ හිත මේ සියලුම සංඛාර වලින් සංස්කාර වලින් නිදහස් කර ගැනීම උපසමාය කියලා කියන්නේ. අභිඥාය විශේෂ ඥානයේ පිණිස හේතු වෙන සම්බෝධාය මේ ආයතන හයේම අවබෝධයේ පිණිස හේතු වෙන නිබ්බානාය නිවීම පිණිස හේතුව වෙන දෙයක් හැටියට තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එතකොට දැන් මේ නිබ්බාන කියන වචනයත් පින්වත්නි බුදුහාමුදුරෝ සූත්‍රවල පැහැදිලි කරලා තියෙන්නේ නිවීම කියන එක. යතා අයම්පදීපෝ පහනක් නිවුණා වගේ, ගින්නක් නිවුණා වගේ, පන්දමක් නිවුණා වගේ කියන අර්ථය තමයි බුදුහාමුදුරෝ දීලා තියෙන්නේ. නමුත් අටුවාවල ඊට වඩා වෙනස් අර්ථයක් දීලා තියෙනවා මේ නිබ්බාන කියන එක වාන කියන තෘෂ්ණාවෙන් අයින් වීම කියන අර්ථයක් කියන දිගාර්ථයක් දක්වන ආකාරයක් අපිට දකින්න පුළුවන් නමුත් බුදුහාමුදුරුව නිබ්බාන කියන නිවීම කියන වචනය තමයි අපිට වැඩි දැනෙන වචනය. ඒ වගේම මේ බාන කියන එකත් මේ ඇයට තේරෙනවා බාන කියලා කියන්නේ සතුන් දෙන්නේ යොදවගෙන යම්කිසි කටයුත්තක් කරන එකනේ බාන කියන්නේ බාණෙන් බැඳි කියලා කියන්නේ බාන කියන එක. බාන කියලා කියනවා බැම්මටත්. එතකොට බැම්මක් තියෙනවා ලෝභ, දේශ, මෝහ කියලා මූලික බැම්මක්. ඒ බාන ලිහලා දාන එක තමයි නිබ්බාන කියලා බුදුහාඳුරු සූත්‍රවල පැහැදිලි කරන්නේ මොකද රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාණං කියලා තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ. නිවන රාග දේශ මෝහයන් අයින් කිරීම එහෙම නැත්නම් බාණ ලිහිම බැම්ම ගැලවීම හැටියට නිවීම හැටියට නිබ්බාණ කියන වචනේ බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙනවා. එතකොට මේ බුදුහාමුදුරුව උගන්වන දෝවන ක්‍රමය පින්වත්නි මේ ආර්ය විනය උගන්වන පිරිසුදු වීම මෙන්න මේ කාරණා ගණනාවෙන් බුදුහාමුදුරුවේ වචන වලින් ප්‍රකාශ කළා. එතකොට යම්කිසි කෙනෙක් ඒ දෝවණය සිද්ධ වුණොත් ඒ දෝවණය සිද්ධ වෙච්ච කෙනා තුල යම් දෝවණං ආගම්ම ಜಾති ධම්මා සත්තා ජාතියා පරමුංචಂತಿ ජාතියෙන් යම්කිසි කෙනෙක් නිදහස් වෙනවා උත්පත්තිය කියන මේ ජාති දුක අයින් කරන්නට හේතු වෙනවා ජරා ධම්මා සත්තා ජරාය පරිමුංචಂತಿ ජරාවෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට මරණ ධම්ම ශෝක ධම්ම ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ මේකෙන් නිදහස් වෙන්න පුළුවන් මේ දෝවණයෙන් යුක්ත කෙනෙකුට දෝවණේ උණු කෙනෙකුට කියන බව මේ දෝවන සූත්‍රයේදී දේශනා කළා. විශේෂයෙන්ම පින්වත්නි මේ සූත්‍රයේ මතුවෙන වැදගත්ම කාරණය තමයි දෝවණය කියන එක මේ ආධ්‍යාත්මික ජීවිතයේ සිද්ධ වෙන දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ මෙහිදී විග්‍රහ කිරීම. සම්මා දිට්ඨිකස්ස භික්ඛවේ මිච්ඡා දිට්ඨි නිද්දෝතා හෝති යේච මිච්ඡා දිට්ඨි පච්චයා අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය දෝණය කරනවා නම් ඒක තමයි ආර්ය විනය දෝණය හැටියට දේශනා කරන්නේ ඒ වගේම සම්මා සංකප්පයෙන් යම්කිසි කෙනෙක් මිත්‍යා සංකප්පය දෝවණය කරනවා නම් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය දෝවණය කිරීම සම්මා සංකප්පයෙන් මිත්‍යා සංකප්පය දෝවණය කිරීම ඒ වගේම සම්මා වාචා වලින් මිත්‍යා වාචා දෝණය කිරීම සම්මා කම්මන්තෙන් මිච්ඡා කම්මන්ත දෝණය කිරීම සම්මා ආජීවයෙන් මිච්ඡා ආජීව දෝණය කිරීම සම්මා වායාමෙන් මිත්‍යා වායාම දෝණය කිරීම සම්මා සතියෙන් මිත්‍යා සතිය දෝණය කිරීම සම්මා සමාධියෙන් මිත්‍යා සමාධිය දෝණය කිරීම සම්මා ඥාණයෙන් මිත්‍යා ඥානය දෝහණය කිරීම සම්මා විමුක්තියෙන් මිත්‍යා විමුක්තිය දෝහණය කිරීම කියන මේ කරුණු 10ම මේ දෝවන සූත්‍රයේ බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේට දේශනා කළා. දැන් මේ බණහන ඇත්තන්ට එක සැරේටම තේරෙනවා බුදුහාමුදුරුව මේ නිවන ගැනමයි මේ කියන්නේ. දෝවණය කියලා මෙතන කිව්වේ පිරිසිදු වීම කෙලෙස් අත්හැරීම ඒ කෙලෙස් පිරිසුදු කරන්නට දැන් අපි දන්නවා යම් කිසි දෙයක් පිරිසුදු කරන්නට අපි පාවිච්චි කරන වතුර. ඒ වතුර අපිරිසුදු වතුරකින් යම් කිසි දෙයක් පිරිසුදු කරන්නට බෑ. පිරිසුදු වතුරෙන් අපිරිසුදු දේවල් පිරිසුදු කරනවා. එතකොට පේනවා මේ මිත්‍යා දිට්ඨිය කියන එක පිරිසුදු කරන්නට පුළුවන්කම තියෙන සම්මා දිට්ඨියෙන්. අපි සාමාන්‍යයෙන් විවහාර කරන විදියට පින්වත්නි දන්නවා මහා චත්තාරික සූත්‍රයේ බුදුහාමුදුරෝ සම්මා දිට්ඨිය ආකාර දෙකකින් විග්‍රහ කළා. කම්මස්ස කතා සම්මා දිට්ඨිය හෙවත් ලෝකීය සම්මා දිට්ඨිය ඒ වගේම ආර්ය සම්මා දිට්ඨිය කියන එකක්. ආර්ය සම්මා දිට්ඨිය කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම සෝතාපන්න තත්වයට පත්වෙච්ච කෙනෙක් තුල ඇති වෙන ස්වභාවය. අර කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අර දසවස්තුක මිත්‍යාදිට්ඨියෙන් නිදහස් වෙලා පින්පව් පිළිබඳ මෙලෝ පරලෝ පිළිබඳ විශ්වාසයේ පදනම් කරගෙන ಗುಣධර්ම පක්ෂය දිනු කරන්ට යම්කිසි මාර්ගයක් ලබා ගැනීම. එයත් අපිට උවමනා කරනවා. නමුත් බුදුහාමුදුරුව මේ සූත්‍රයේදී ඉඳුරාම දේශනා කරන්නේ සසර දුකින් නිදහස් වෙන්න. ඊළඟට සම්මා සංකප්පයෙන් මිත්‍යා සංකප්ප අයින් කරන්නට ඕන. ඒක සම්මා සංකප්ප කියලා දේශනා කරන්නේ බුදුහාඳුරු අව්‍යාපාද අහිංසා නික්ඛම්ම සංකප්පල සංකල්පනාව. එතකොට ඒ සංකල්පනා ගැන බලනකොට අව්‍යාපාද කියන එක ව්‍යාපාදත් නොවේ වෙනත් රූපෙකුත් නෙවෙයි කිසිවක් අල්ලගත්තේ නැති අව්‍යාපාද ගතිය. ඒ කියන්නේ අර කුසල මූල ගතිය ඒ වචනේ තුලම තියෙනවා. ද්වේෂ කියන එක ද්වේෂ මූල නෙවෙයි අද්වේෂ මූල නම් අව්‍යාපාද එතකොට පේන අව්‍යාපාද වෙනකොට ඒක තමයි කුසල. පිටපත් අපි ටින්ගක් තේරුම් ගන්නට ඕන. තව එහාදී අපිට කරුණු කියන්න පුළුවන් වෙලාව තිබුණොත්. දැන් අපිට මිත්‍රෙක් ඇති වෙනවා. අපි ඒ මිත්‍රයා මිත්‍ර භාවයෙන් රකින්නකොට බලන්ට වෙනදී එතනත් අල්ල ගැනීමක් තියෙනවා මිත්‍ර භාවයෙන්. එතනත් යම් කිසි සුඛ වේදනාවක් කියන වේදනාවක් තියෙනවා. ඒ වගේම ඒ මිත්‍රයාම සමහර විට වෙනස් වුණොත් අපි එයාට අර දෙවෙනි රූපයක් මතු කරන ද්වේෂ හරියට එකම කාසියක අනිත් පැත්ත වගේ ද්වේෂයක් ඇති කර ගන්නවා. අර තියෙන හිතවත්කම, ලැබිකම, ලිංගතුකම ඒක අනිත් පැත්තට හැරිලා ඊළඟ පිට පෙරලෙනවා. ඒක ද්වේෂ දෙවෙනි රූපයක් ගන්නවා. එතකොට ඒකත් අර එකම කාසිය දෙපැත්ත වගේ නිසා ඉස්සෙල්ල ප්‍රිය රූපයක් වශයෙන් අර මනේ දාගෙන තිබුණා. දැන් අප්‍රිය රූපයක් හැටියට ද්වේෂ රූපයක් දාගෙන තියෙනවා. එතනත් ඒ ඒ දෙකේම විඳීමක් තියෙනවා. ඒ දෙකේම විඳීමක් තියෙනවා නම් එතන තියෙන්නේ අර පින්පව් කියන දෙක පින්පව් කියන දෙක. එතකොට මේ පින්පව් දෙකම එතන රූප දෙකක් තිබුණු නිසා වේදනාව තිබුණු නිසා ඒකත් අල්ල ගැනීමක් නිසා එතනත් උපාදානයක් තියෙන නිසා ඒක පිනක් හෝ පවක් වෙනෝ මිසක් ඒක කුසලයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් ඇතුල් වෙන්නේ අකුසල ධම්මා කියන එකට. ඊළඟට අව්‍යාපාද අහිංසා හිංසාවක් නැති සංකල්පනාව. නෙක්ඛම්ම හිත කියන එක ඊටාම වැදගත්. මේවෙන් අයින් වෙන්න ඕන කියන එක. දැන් සිත විග්‍රහ කරනකොට පින්වත්නි මූලික වශයෙන් තියෙනෝනේ ගේහසිත කියලා එකක් ගේහසිත කියලා කියන්නේ ඉඳුරාම පස්කම් රස විඳින සලස්වා ගන්න සිත ගේහසිත ඊළඟට ඒ ගේහසිත පිළිබඳ යම්කිසි ආදීනවයක් තේරුම් ගත්ත කෙනෙකුට නික්කම්ම සිතක් උපදව ගන්න පුළුවන්. නික්කම්ම සිතක් කියන්නේ මේකෙන් අයින් වෙන්න ඕන. මේකේ ආස්වාදය බොහොම ස්වල්පයි ආදීනව බහුලයි කියලා තේරුම් අරගෙන මේකෙන් අයින් වෙන්න ඕන කියන අදහස නික්කම්ම සිත. ඒක බොහොම හොඳ එකක්. ඒක ගිහි පැවිදි වෙනසක් නැතුව නිරන්තරෝම දියුණු කරන්න ඕන සිතක් නික්කම්ම සිත නික්මීම කොහෙන් නික්මීමද ගමෙන් හෝ ගමේ ඉඳලා කැලේට නික්මීමවත් කැලේ ඉඳලා ගමට නික්මීමවත් නෙමෙයි කෙලෙස් වලින් නික්මීමක් ගැනයි කියන්නේ කෙලෙස් වලින් නික්මීම ගැනයි කෙලෙස් දෝවණයක් ගැනයි මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එතකොට පේනවා ඊළඟට තියෙන සිත තමයි නිරෝධ සිත. ඒක ඊටාම දියුණු වෙච්ච එකක්. නිරෝධ කියන්නේ රෝධ නොකරන ගතිය. දැන් රෝධ කියනකොටම පේනවා අපි ඇහෙන් බලන රෝධ කරනවා ඒක දිගටම අල්ල ගන්නවා. මේ භව චක්‍රය නැවත නැවත ඉදිරියට පවත්වන්නට පුළුවන් ශක්තිය ඒ සංකාර ශක්තිය උපදවන එක තමයි රෝධ කරනවා කියලා නිරෝධ කියලා කියන්නේ ඒ භව චක්‍රයෙන් අයින් වෙලා ඒ මේ සත්‍ය එහෙම නැත්නම් නිවීමේ හිත පහල කර ගැනීම නිරෝධ එතකොට ගේහසිතෙනුත් එක්කම්ම සිතෙනුත් නිරෝධ සිත කියන මේ අවස්ථා පිළිබඳ මේ ඇත්ත අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ මෙතන අව්‍යාපාද අහිංසා නික්ඛම්ම කියන සිතවිලි දේශනා කරලා තියෙනවා ඒවයින් මොනවද ඇති වෙන්නේ? අර මිත්‍යා සංකප්ප. මිත්‍යා සංකප්ප කියලා කියන්නේ මොනවද? එතකොට අර කාමසිත දියුණු කරන දේ මේකෙම ඉන්තෝන. සමහර අය කල්පනා කරනවා මේ ඉපදුනේ මේ පස්කම් රස විඳින්නමයි කියන එක. ඉතින් මුළු ජීවිතේම මේ වටිනා පින් ඇති මනුස්ස ජීවිතේ මුළු කාලයම ගත කරන්නේ ඒ සඳහාමයි. ඉතින් බෞද්ධයන්ට මොහොතක් නතර වෙලා හිතන්ට අවස්ථා බුදුහාමුදුරුව ලබා දීලා තියෙනවා. ඒක ලොකු සැනසීමක් මේ ගිනි ගන්න ලෝකයේ පින්වත්නි. ඒ වගේම අර නික්කම්ම සිත නැතුව මේකේ නතර වෙන්න ඕන මේකේ ඇලෙන්න ඕන ළමා කාලෙත් ඇලුනා තරුණ කාලෙත් ඇලුනා වයසට ගිහිල්ලත් මේ ඉද කඩං භාර්යා ස්වාමි පුත්‍ර දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් මැත්තේ මැලිච්ච පිරිසත් අපිට සමාජයේ දකින්න තියෙනවා. එතකොට නික්කි නික්මීමේ හිතක් ඒ ඇත්තන්ට යන්තමටවත් පහළ වෙන නැති බව පේනවා. එතකොට අපි ඒක සෝදනය කරන්න ඕන. බුද්ධාගමේ කියලා බුදුහාමුදුරන්ට පුද පූජා විතරක් පැවැත්වුවාට පින්වත්නි සෑහීමකටපත් වෙන්න බෑ. අපි දෝවණය වෙන්න ඕන. අපි පිරිසුදු වෙන්න ඕන. සම්මා සංකප්පයන්ගෙන් මිත්‍යා සංකප්ප සෝදා හරින්න ඕන. ඒ වගේම සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටික වැඩ අයින් කරන්න ඕන. බොහෝ බෞද්ධයන්ට බුදුහාමතුරෝ විතරක් පිළි අරගෙන වැඩ කරන්නට බැරි අපහසුවකුත් මේ සමාජයේ දකින්න තියෙනවා. හැබැයි ඥාන සම්පයුක්ත මිනිසෙකුට පින්වත්නි බුදුහාමුදුරුව විතරක් පිළි අරගෙන වැඩ කරන්නට හොඳටම අවස්ථාව තියෙනවා. ධර්මයේ හොඳට ඉගෙන ගත්තොත් ධර්මයේ තේරුම් ගත්තොත් එතකොට අපි ඒ ගැන කල්පනා කළ යුතුයි. ඊළඟට සම්මා වාචා වලින් මිච්ඡා වාචා පිරිසුදු කරන්න ඕන. මේ සමාජයේ කොච්චර බොල් වෙලා තියෙනවද? මුසාවාදය, පරුසාවාචය, සම්පප්පලාප මේවා ගැන අපි කල්පනා කළ යුතුයි. අපේ පිරිහීම අපි කොච්චර උදේ තවල් රැය තිස්සේ මුඛසේදුවත් අපි මේ ප්‍රකාශ කරන මුසාවාද පරුසාවාච නිසා අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අපිරිසුදු වෙනවා. අපිට දෝවනේ, අපි දෝවනේ ගැන හිතන්න ඕන. විශේෂයෙන්ම නිමිත්තක් අරගෙන නිමිත්තක් වැඩිම ඒ සමාධි වල මූලික ලක්ෂණයක් හැටියට තියෙනවා සම්මත සමාධි. ඒ නිමිත්තක් කුමක් හෝ අපි හිතට නගාගෙන අර බාහිර ආරම්මණයන්ගෙන් අයින් වෙලා ඒ තමන්ගේ අභිමුඛයේ ඇති නිමිත්ත අල්ලගෙන හිත එක කිරීම කොපමණ කාලයක් කලක් පින්වත්නි එතනත් අර දුක ඉතිරි වෙලා තියෙනවා දුකෙන් අවසානයක් එතනින් ලබන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සමාධි කියන කොටසක් දේශනා කරලා තිබෙනවා. ඒ සම්මා සමාධියෙන් එන ගුණය අනිමිත්ත ගුණයක් කියන්නේ. ඒ වගේම ශුන්්‍යත ගුණයක් කියන්නේ. අපනිහිත ගුණයක් එන්නේ කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරන සීල ප්‍රතිපදාව තුල උනත් බුදුහාමුදුරෝ සසර දුකින් නිදහස් වෙන්න ඉඳුරාම දේශනා කරන සීලය තමයි සංවර සීලය. ඒ සංවර සීලේදී කියන්නේ චක්කුණා රූපං දිස්වානන නිමිත්තක් ගාය ඇහෙන් රූපයක් දැකලා නිමිති ගන්න එපා රාගාදී අරමුණක් නගන්න එපා එතකොට ඒ සීලෙන් කියන මූලික ලක්ෂය නිමිත්තක් ගන්නට එපා. නිමිත්තක් ගන්නට එපා කියලා කියන්නේ කිසියම් උපාදාන ගුණයක්. සංස්කාරයක් උපදවන්ට උමනා කරන මූලික ලක්ෂණයක් ඇති කරගන්නට එපා කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. දැන් අපි රූපයක් දැක්කහම එතන යම් සංඥාවක් ඒ සංඥාවට කියන රූප සංඥාවක් කියලා. ඒ රූප සංඥාව රූප තෘෂ්ණාවක් බවට පත් වෙනවා. ඒ ඒක ඒ රූප තෘෂ්ණාවක් බවට පත් වෙන්නේ ඒ රූප සංඥාව අපි රස සංඥාවක් හැටියට විඳීමක් හැටියට මේ වේදනා ස්කන්ධය තුල තහවුරු කරනවා. වේදනා ස්කන්ධය තුල පවත්වනවා. මේ වේදනා ස්කන්ධය තුල පවත්වනකොට ඒක රස තෘෂ්ණාවක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරු මේ සංඥා එහෙම නැත්නම් රස සංඥාවක් බවට පත් වෙන්න ඉඩ නොදී රස තෘෂ්ණාවක් බවට පත් වෙන්න ඉඩ නොදී ආරක්ෂා කරන්ට තමයි මේ ඉන්ද්‍රිය සංවරයේදී ඇහෙන් කනෙන් නහයෙන් මේ අරමුණු දකින දකින ඒවයි නිමිති ගන්න එපා. ව්‍යංජන වශයෙන් ගන්න එපා කියලා දේශනා කරේ. එතකොට ඒ සංවර සීලේ කියපු ගුණය අර සම්මා සමාධිය තුල තියෙනවා පින්වත්නි අනිමිත්ත සමාධිය. නිමිත්තක් නෑ. නිමිත්තක් අල්ලගන්නේ නැහැ. ඒ නිමිත්තක් ගන්නට බෑ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ අනිසිතෝච කියලා කිවි මොහොකටවත් හේතු වෙන්න එපා අරමුණකට හේතු වෙන්න එපා ඒ හේතුණා කියලා කියන්නේ අරමුණක් අල්ලගත්තා කියන එක ඒ හේතු වෙනකොට හේතු වෙන්නේ පින්වත්නි අර අස්මි කියන එක පහළ වෙන්න ඒක කාරණාවක් වෙනවා කියන්නේ මම වෙමි එහෙම නැත්නම් සක්කාය ධර්මයේ පහළ වෙන්න මූලික ගුණයක් එතන ඇති වෙනවා යමකට හේතු වුණොත්. ඒ නිසා දැන් උෂ්ම දිහා බලලා සමාධිය ඇති කරන කෙනා මේ උෂ්මේ කොතනකටවත් හේතු වෙන්න එපා අනිසිතෝච විහෙරත. නචකින්චි ලෝකේ උපාදීති. ඒක කිසිම දෙයක් අල්ලගන්න එපා. තිග කොට ප්‍රඥප්ති සුඛ දුක්ඛ ආදී යම් දැනීම් මේ කිසිවක් අල්ලගන්නේ නැතුව ඒක දිහා බලන්න ඕන. අන්න ඒක දිහා බලන එක්කෙනාට තමයි ඒක තුල තියෙන උදයබ්බය ඇතිවීම නැතිවීම කියන එක පේන්නේ. එතකොට මේ ඇතිවීම නැතිවීම කියන එක අරමුණේ තේරුම් ගත්තේ අරමුණ අල්ලගෙන නොබැලූ නිසා. අරමුණ අල්ලගෙන බලනකොට පින්වත්නි ඒක ඇතිවීමක් නැතිවීමක් පේන්නේ දැන් මේ රූපය අල්ලගෙන ඉන්නකොට මගේ රූපය කියලා මේක හැම හැම මොහොතකම බිඳි බිඳි මැරෙනවා කියලා හුඟක් අයට තේරුමක් නැහැ. මේක අත්තරල බලන්න පුළුවන් නම් පේනවා හැම ෂණයකම අසුරු ෂණයකම මේ ශරීරය වෙනස් වෙනවා. බිඳි බිඳි පවතිනවා. ඒක කවුරුවත් කරන එකක් නෙමෙයි ඒක ආගමකට අයිති එකක් නෙමෙයි ඒක ලෝකයේ තියෙන යථාර්ථය. නමුත් මේ தත්ත්වය යම්කිසි කෙනෙක් තේරුම් නොගත්තොත් මේව තදින්ම අල්ලනවා. ඒ අල්ලන දේවල් පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරන අනිච්ච කියන වචනය. අනිච්ච කියලා කියන්නේ අනිච්ච කියන්නේ කැමැත්ත. කැමැත්ත අනුව පවත්තන්ට බැරි නිසා ඒවට අනිච්ච කියන වචනේ බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට මේ හුස්ම ගැනීම සම්බන්ධ වුණත් ඒක Tamanට කැමැත්ත පරිදි පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ඒක අල්ලන්න ඕනේ ඒකේ යථාර්ථය විතරයි තේරුම් ගන්න ඕන. මේ ශරීරය අල්ලන්න ඕනේ ශරීරයේ යථාර්ථය විතරයි තේරුම් ගන්න ඕන. ඒ යථාර්ථය තේරුම් අරගෙන මේවා පරිහරණය කර කරන්න එපා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මේ සංස්කාර වලින් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න බුදුහාමුදුරෝ පවා ඒක තේරුම් ගන්න ඕනේ. ඒක ගැඹුරු දෙයක්. එතකොට පේනවා අර සම්මා සමාධියක් කියන එකක් තමයි බුදුහාමුදුරෝ ලෝකේ අපිට දේශනා කරන්නේ. ඒ සම්මා සමාධිය ඇති කරගන්නට අපේ ජීවිතේ කටයුතු කරන තාක් කල්ම අපිට නිවන් මාර්ගය කියන එක විවෘත කරගන්න බෑ. අර ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන මේ නිවනට පිවිසෙන්ට තියෙන දුරුටු විවෘත කරගන්න බෑ. ඒ දුරුටු විවෘත කරගන්න පුළුවන්කම තියෙන අර සමාධියෙන්. සමාධියකට එන්නේ නැතුව පින්නත් නී සම්මාදිට්ඨිය කියන එකට එන්නේ නැහැ. දැන් අපි ආපව සූත්‍රයේ මුලට ගියා වගේ ගැඹුරු පැත්තෙන් ඒ කියන්නේ අර සමාධිය සම්මා සමාධියකට ආවොත් පමණයි ඒ ඇත්තට අර ඇත්ත වශයෙන්ම පුළුවන්කම තියෙන්නේ සම්මා දිට්ඨි කියන එක ලබා ගන්න. ඒ සම්මා දිට්ඨි කියන වචනයට වඩා බොහෝම රමණීයයි සම්්‍යක් දර්ශනය කියන එක. සම්්‍යක් දර්ශනයකට කෙනෙකුට එන්න පුළුවන්. ඒ කියන්නේ සෝතාපන්නට පන්න වෙන්න පුළුවන්. ඒ සෝතාපන්න උනා කියලා කියන්නේ ඒ සමාධි නැවත නැවත දියුණු කිරීමෙන් ඒ ඒ මාර්ගඵල ලබන විදිය බුදුහාමුදුරෝ දේ. ඒ නිසා සමාධියකට එන්නේ නැතිව මාර්ගඵලයක් ලබා ගන්නට බැරි බව තේරුම් ගන්න ඕන. ඒ වගේම මිත්‍යා සමාධියකට ඇවිල්ලා මාර්ගඵලයක් ලබා ගන්න බැරි බවක් තේරුම් ගන්න ඕන. එතකොට පේනවා බුදුහාමුදුරුව ලෝකේ බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට ප්‍රකාශ කර මේ සම්මා සමාධිය ඊටම වැදගත් දෙයක්. අපි දන්නවා බුදුහාමුදුරුවෝ ආනි සූත්‍රයේදී දේශනා කළා. මහණෙනි ශාස්ත්‍රවරයා කෙරෙහි ගෞරවය නැත්නම් ධර්මයේ කෙරෙහි ගෞරවය නැත්නම් ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ගෞරවය නැත්නම් ඒ වගේම ඊළඟට කියව කාරණේ තමයි සමාධි පිළිබඳ විශ්වාසයේ ගෞරවේ නැත්නම් මේ බුද්ධ ශාසනය මේ බඹයක් පමණ ලෝකයේ තුල බබළුවන්ත බෑ. හොඳ බෞද්ධයෙක් වෙන්න ඕන නම් ওই කාරණා හතරම එන්න ඕන. අපි බුදුහාමුදුරුවෝ ගැන දැනගන්න ඕන බුදුහාමුදුරුවෝ ගැන අවිච්ඡප්පසාදී ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ඒ වගේම ධර්මයේ ඉගෙන ගන්න ඕන. ධර්මයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ නිතරම මෙනෙහි කරන එක ඉගෙන ගන්න ධර්මයක නිකං මෙනෙහි කිරීම නෙවෙයි යෝනිසෝ මානසිකාර කියන එක ගැඹුරු එකක් මේ ධර්ම මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලමයි ඒ යෝනිසෝ මානසිකාරය කියන මේ මෙනෙහි කිරීම කියන එක ගැන උගන්වන්නේ. ඒක ඊටාම වැදගත් දෙයක් පින්වත්නි. ඒකෙන් තමයි නුවණ සම්පූර්ණ ප්‍රඥාව කියන එක දිනු කරන්නට කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සාරිපුත්තාදී උත්තමයන් වහන්සේලා ගිය මඟ සිහි කරන්ට ඕන හැමතිස්සේ. උන්වහන්සේලාගේ චරිත කුඩා දරුවන්ට කියවන්ට සලස්සන්ට ඕන. වැඩිහිටියොත් කියවන්ට ඕන. උන්වහන්සේලාගේ චරිතා ප්‍රදාන දැනගෙන දැකගෙන තේරුම් අරගෙන අපේ මේ බෞද්ධ ජීවිතේ දියුණු කරන්නට ඒක මහා ධෛර්යයක් වෙනවා. ඒක කල්පනා කරන්න ඕන. සමහර විට යම් යම් අඩුපාඩුකම් වර්තමානයේ භික්ෂු සමාජය තුල දකින්ට පුළුවන් නිසා අර සාරිපුත්තාදී උත්තමයන් වහන්සේලා දෙස බලනකොට අපිට මේ ගමනේ කලකිරීමක් අනවශ්‍ය කලකිරීමක් මේ ගමනේ පසුබෑමක් මේ ගමනේ තීන මිද්‍යක් පහළ නොකර අපිට ඉදිරියට පින්වත්නි ගමන් කරන්නට ශක්තිය ලැබෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඒක බුදුහාමුදුරෝ දේශනා කරපු එකක්. අර වැඩුමහල් භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා ගැන නිතරම පෙන්වමින් අර අනිකුත් අලුත් නවක භික්ෂුන් වහන්සේලාට කරුණු දේශනා කරපු සූත්‍ර මේ සූත්‍ර පිටකේ තියෙනවා. අපේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව මේ හතර වර්ගයටම නිවන් අවබෝධ කරගන්නට නම් මේ හතර වර්ගය විසින්ම පින්වත්නි අර අපේ මහතෙරුන් වහන්සේ ගිය මඟ සිහි කළ යුතුයමයි. ඒ වගේම අර සමාධි කියන එක හොඳට තේරුම් ගන්න ඕන ධර්මය පිළිබඳ අවබෝධයක් ඇති ස්වාමින් වහන්සේ නමක් මාර්ගයෙන් එහෙම නොවුනොත් පින්වත්නි අපි මේ සංසාරේ තවත් විදිහක අතරමං වෙන්න පුළුවන්. අපිට තියෙන හොඳම උදාහරණය අපේ සිද්ධාර්ථ බෝධිසත්වය. උන්වහන්සේ බලන්ට කින් කුසල ගවේසී කුසලය මොකද්ද කියලා සොයමින් ඇවිල්ලා අර සමාපatti අටක් ලබාගත් බව මේ ඇත්ත හොඳට දැනගෙන තියෙනවා. ඒ සමාපatti අට ලබාගත් උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ සොයන කුසලය නොවේ කියන එක. ඒ නිසා වැරදි මාර්ග කොපමණ කාලයක් අනුගමනය කළත් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. ඒ වැරදි මාර්ගය තමයි දුරක්කාත ධර්මය. වැරදි ඉගැන්වීම බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්වාක්කාතයි. ඒ ස්වාක්කාත මාර්ගය අපි දැනගන්න ඕනේ ඒ ධර්මයේ පිළිබඳ දැනගත් පළපුරුදු මේ ධර්මයට හිත කැමැති ඇති සසර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන වැදගත් කෙනෙකුගෙන් අපි යාට කියනවා පින්වත්නි සත්පුරුෂයා එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයා අපිට ඉන්න ලොකුම ලොකු කල්යාණ මිත්‍රයා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ හැබැයි අපි තේරුම් ගත යුතුයි පින්වත්නි මේ සම්මුතිය කියන්නේ එදිනෙදා අපේ ජීවිතේ වැඩ කරගෙන යන්න හදාගත්ත දෙයක් මිස ඒ එහි ඇති යථාර්ථය යථාර්ථයක් නැහැ. එහි ඇති සත්‍යයක් නැහැ. ඊට ඔබෙන් තමයි සත්‍යය තියෙන්නේ. ඒ සත්‍ය අපි තේරුම් ගන්න ඕන. ඒ සත්‍ය තේරුම් ගන්නට යම් වෑයමක් කරන්න ඕන. නිකන් ඉදීමෙන් මේ සත්‍ය ඉබේ පහළ වෙන්නේ නැහැ. මට සත්‍ය ලැබේවා, මට නිවන ලැබේවා, මට ආලෝකය ලැබේවා කියලා හිතුවට එහෙම ලැබෙන එකක් නෙමෙයි. ඒ සඳහා යමක් කරන්න ඕන. අපේ ඥාන මාර්ග දියුණු කරන්න ඕන. එතකොට විඥාන කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව ඥානයක් නෙවෙයි ඒකත් මිත්‍යා ඥානයක්. ඒකත් ඒක තුල තමයි මේ මිත්‍යාව තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා විඥානම් පරිඤ්ඤයං විඥානය කියන එක පිරිසිඳ දැක ගන්න ඕන. පිරිසිඳ අවබෝධ කළ යුතු එකක්. පඤ්ඤා භාවිතබ්බං ප්‍රඥාවයි භාවිත කරන්න ඕන. එහෙනම් හැබැයි ප්‍රඥාව ඥානය මතු කරලා විඥානේ ආලෝකමත් කරන්න ඕන. විඥානය මහ අන්ධකාර එකක්. ඒක අවිජ්ජාවෙන් හැදුන එකක් සංඛාර වලින් හැදුන එකක් විඥාණයෙන් හැදුන නාම රූප වලින් සලායතන වලින් ස්පර්ශ වලින් වේදනා වලින් තණ්හා වලින් උපාදාන වලින් හැදිච්ච එකක් ඒ හැදිච්ච ධර්ම වෙන වෙනම ගන්නකොට විඥාණය හොඳ එකකින් හැදිච්ච එකක් ඒක තමයි මේ සංසාරේ විදි විදි ගිහිලා අනාදිමත් කාලයක් තිස්සේ පැලවි පැලවි මේ සංසාරේ යන්නේ ඒ විඥාන එක එක විදිහෙන් පැලවුණාම එක වෙලාවකට දෙවියෙක් එක වෙලාවකට මිනිහෙක් එක වෙලාවකට ප්‍රේතෙක් එක වෙලාවට යක්ෂයෙක් එක වෙලාවකට බ්‍රහ්මෙක් කියලා කියනවා. ඒ නිසා මේ විඥානය පිළිසිඳ දකින්න ඕන. ඒ පිළිසිඳ දකින්නවා කියන්නේ විඥානේ නිරෝධ කරන එක. විඥාන විඥානස්ස නිරෝධේන කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ විඥානය නිරෝධ කරාට පස්සේ ඒකේ මොනම දෙයක්වත් දකින්ට නැහැ කියන කුණවහන්සේ දේශනා කළා. එතකොට අපි තේරුම් ගන්න ඕන අපේ දෛනික ජීවිතේ මේ ඉන්ද්‍රිය පහ ඇසුරු කරගෙන නිරන්තරෝම දෝවණය කරනෝ සෝදනෝ පිරිසුදු කරනෝ මොන ආගමකට අයිති වුණත් නමුත් බුදුහාමුදුරුවෝ මේ උගන්වන දෝවණේ ඊට වඩා ජීවිතයේ ඇතුළෙන් බලන තමා දෙස බලන දෝවණයක් ඒ දෝ බාහිර දෝවණයක් කළ යුතුයි ඒ වගේම අර ආධ්‍යාත්මික දෝණයක් කරලා මේ ජීවිතයේදීම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් මේ හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්නට කියලා ඊටාම කරුණාවෙන් දේශනා කරනවා. මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුණු මේ සෑම දෙනා නමින් මිය පරලෝකීය සියලු දෙනාටම සියලු දෙවියන්ටත් සියලු ලෝක සත්‍යයටත් උතුම් නිවන් සම්පත්තිය පිණිස මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා සාදුක ප්‍රාර්ථනා කරන්ත. ඉම ධර්මානුශාසනාව පැවැත්වුවේ ගණිමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමන රත්න ස්වාමීන් වහන්සේ.